මෙතන ඉන්න කට්ටියෙන් කී දෙනෙක් 12 12න් පස්සේ කැම ගත්ත කට්ටියද නැත්නම් සිල් සමාදන් වෙන්න පුළුවන් අයද? 12ට ඉස්සලා ගත්ත කට්ටිය ඉන්නවා. එතකොට අපි මේ කට්ටිය සිල් සමාදන් කරවල පටන් අරගන්නවා. අනික කට්ටිය එහෙමනම් හෙට උදේ 8ට විතර වගේ තමයි අපි වෙලාව යොදා ගන්න වෙන්නේ සිල් සමාදන් කිරීම සඳහා.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 සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවා පාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණත්ථානා වේරමණී ගච්ඡාමි සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන මණ්ඩන විභූෂණට්ටාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දින් උපෝසතාඨංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං අනතන්ති සාදු එතකොට අපිට මේ මේ ස්ථානේ කාලසටහන පොඩ්ඩක් දැනගන්න ඕන වෙනවා ස්ථාන කාලසටහන තියෙන මොනවද මොකක්ද මේ අනිත් එක්සයිස් පොත මෙන්න මෙසේජ් එක ඉතින් හැම කෙනෙකුටම කමඨාන් පිළිබඳව කමල් මහත්තයාගෙන් ලිඛිත වාර්තා ඉල්ලන වත් ගතියක් පේනවා. මතකද ගිය පාර මේ කීර්ති වැඩ පටන් ගත්තා. දවුදේ දාන්නේ දවල් දාන්නේ කියලා මතකද? දැන් තමයි. අර හිතපු මෑණියෝ නම් දන්නවා. නේද නේද? මේ මතකද ගිය පාර උදේ දාන දවල් දාන කීයද කතා කරේ කියලා. හයට නේද උදේ දාන. හය කාලේ. හය කාලේ. ආ. දවල් දාන. දවල් දාන. ඉතලයි කාලේ. එතකොට අපි මේ දෙක ලියාගන්න අපි මේ ස්ථානයේ වශයෙන් දැනගත යුතු නීති තමයි පළවෙනි එක උදේ දාන වෙනකොට 6යි 10 6 කාල. එතකොට දහවල් දාණය 11යි 20. ඒ කියන්නේ අපිට උදේ 6 වෙනකන් අපිට පුළුවන් වැඩසටහනක් මෙහෙවන්න. 6 වෙනකන් තියෙන එකේදී 4 5 සක්මන 5 වර්ගයන්කයක් දාන්න යනවා. උදේ අපි 3:00 ට විතර නැගිටලා 4 වෙනකන් තම තමන්ගේ සිරුරු පිළි දැඟුම් කියලා කියන්නේ මූණ අතපය හොදා ගන්න වැඩ කටයුතු කරන්නේ. එතකොට කාලසටහන අපි පටන් අරගන්නේ හතරට හතරේ සිට පහ දක්වා සක්මන. ඒ සක්මන සඳහා භාවනා ශාලාවේ දෙපැත්තේ සක්මන් මළු තියෙනවා. මේ භාවනා ශාලාවෙත් මේකේ විශේෂ නීති වර්ගයක් තියෙනවා. කිසි කෙනෙක් සිට සිට මළු ගෙනියන්න යන්න එපා. වතුර බෝතල් ගෙනියන්න යන්න එපා. කිසිම බෑග් උසගෙන යන්න එපා එතෙන්. ඉතින් යන්න භාවනා කිරීම සඳහා මොනම හේතුවක් නිසාවත් බණ කියනවත් ධර්ම සාකච්ඡා කරනවත් දෙන්නේ කිතු කියලා කතා කරනවත් දෙන්නේ. පදහන ගර කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉහිල භාවනා කරන්න ඕනේ භාවනා ආසන තියෙනවා. ඒව අරගෙන පුටුත් තියෙනවා. ඕන විදිහකට පාවිච්චි කරන්න. හැබැයි යනකොට තිබුණ තැන තියලා. ඒකට මෙහි භාවනා කරන්න ආයත් වෙනවා. ඒ නිසා අපි එතෙන්ද පහට රැස් වෙනවා. 6 වෙනකන් අපි එතන භාවනා කරනවා. ඊට පස්සේ තම තමන්ගේ කුටි වලට ගිහිල්ලා සූදානම් වෙලා 6යි කාල වෙනකොට අපි මේ උදේ දාන ශාලාවට එකතු වෙනවා. ස්වාමීන් වහන්සේ හතරට එතෙන්න ගිහින් ඊට පස්සේ පහ හතරේ ඉඳලා පහ වෙනකම් පරිසක්මන ඒක ඉතින් මේ පාරවල් පාවිච්චි කරන්න පුළුවන් වහින් නැත්තම් බෝධිඥාන්සනමක් ඉන්නවා ඒ බෝධි මළුව පාවිච්චි කරන්න පුළුවන් ගිය පාර කට්ටියගේ ගාම හොඳටම සක්මන් වුණා කියලා කියේ බෝධි මළුවේ මොකද ඒක වැලි මළුව තියෙන්නේ මෙවුවා මෙවුවා පාවිච්චි කරගන්න මේ හැබැයි මේ පාරතර වෙන විදිහට නෙවෙයි මොකද මෙහි සක්මන් මළුව හදපුවා නැහැ අනිත් එක සිමෙන්ති පොළවේ සක්මනත් හොඳ නැහැ. වෙන කරන්න දෙයක් නැත්තම් සිමෙන්ති පොළවේ අපි ඉතින් මේ මේ පාවිච්චි කරනවා නැත්තම් හොඳම වැඩේ තමයි මේ වැලි මඩුව. ඉතින් මෙහෙම වැලි මඩු නැහැ පාරවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් උදේ පාන්දර ඒකේ වෙන වෙන ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. හතර පහ පුද්ගලික වැඩක් පහට ශාලාවට ආවා භාවනා කරුවා මෙහි gedi ගහිල්ලක් එකතු කිරීමක් නැහැ. 6 වෙනකන් උදේ පරියන්ක. ඊට පස්සේ මේ හතමාර හතයි කාල හයයි කාල හතයි කාල අපිට කියන්න පුළුවන් උදේ ආහාරය සඳහා අට වෙනකන් මේ සක්මන් සඳහා ගත කරන අපි හෙට උදේ අටට මෙතෙන් දෙකතු වෙනවා හෙටට විතරක් සිල් සමාදානය සඳහා හෙට උදේ අටට වෙනවා ඊට පස්සේ අපිට පුළුවන් 8 9 පරියන්කේ 9 10 නැවත වරක් කියවුවොත් ස්වාමීන් වහන්සේ 7යි 15 වෙනකන් ආහාරය. 6යි මාර 7යි 6යි කාල 7යි කාල උදේ දිවා උදේ ආහාරය. ඊට පස්සේ 8 වෙනකන් සක්මනට කියාගන්න. 7යි විනාඩි 45. විනාඩි වෙනකන් සක්මනේ ඊට පස්සේ පස්සේ 6යි 15 6යි 6යි 15 7යි 15 උදේ ආහාර उदीप दानी එතකොට මෙහෙමයි මම ලියාගත්තේ නැවත මුලින් ඉඳලම කියනවා 4 සිට 5 දක්වා සක්මනක් 5 සිට 6 දක්වා පරියන්ඛයක් 6 එතකොට 6 සිට 7යි 15 දක්වාම උදේ උදේ දාණය සඳහා වැය වෙනවා 7යි 15 දක්වා 7යි 15 8 සක්මන 8 9 පරියන්ඛයක් නෑ 8ට අපි හිල් සමාදන් වෙනවනේ ඊට පස්සේ 8 ඉඳලා 9 දක්වා පරියන්කකට යන්න පුළුවන්. හෙටට විතරයි සිසමාදන් වෙන්නේ. ඊට පස්සේ වෙන්නේ නැහනේ. ඒකට 8 9 පරියන්කයක් ගන්න පුළුවන්. දස 9 10 සක්මනක් 10 11 පරියන්කයක්. ඒකට උදේවරුේ කීයක් සක්මන් කියනද කීයක් පරියන්ක තියෙනවද කියලා බලන්න. එකයි දෙකයි තුන තුන තියෙනවා. එකයි ඔව්නේ එනිසා උදේවරුේ අපි මොනම වෙන දෙයකට යොදවන්නේ නැහැ. හෙට විතරක් අපි සීල් සමාදන් වීමකට ගත කරනවා උදේ අපි මේක ගත කරනවා ඊට පස්සේ 11යි <clears throat> කාලේ ඉඳලා 11යි <clears throat> කාලට අපි 11යි 20ට දාන්න ගියාම 12යි 20 දක් 12 මාර දක්වාම දහවල් දාන්නේ එතකොට 12යි 30 1යි 30 සක්මන හරිද? 12යි 1යි සක්මනක් කරනවා. 1යි 1ට අපි මෙතෙන් රැස් වෙලා 3 විතර වෙනකන් ධර්ම සාකච්ඡාවක් කරනවා. ඒක අවශ්‍ය නම් පුද්ගලිකව සමුඛ සාකච්ඡාව වෙන්න පුළුවන් නැත්නම් පොදු ධර්ම සාකච්ඡාව වෙන්න පුළුවන්. ඉන්ටර්විව්ස් වෙන්න පුළුවන් නැත්නම් ඕපන් ඩිස්කෂන් එකක් වෙන්න පුළුවන්. එක එකන කමටහන් සුද්ධ කරන වෙලාවක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තුන වෙනකන් අපි පොදු ධර්ම සාකච්ඡාවකට යනවා. ඊට පස්සේ ඈ එකයි තියෙනවා තුන දක්වා. ඊටසේ තුනටද හොඳ තේ එකක් හතරටද? ගිලම්පස. තුන දැනලා. ඈ? සාකච්ඡාරාන්නේ සාකච්ඡාවෙන් පස්සේ ගිලම්පස ගත්තා නේද? ආයෙ සක්න. ඊට පස්සේ සක්න. එතකොට තුන හතර තේ සක්මන. තුන හතර ගිලම්පස සහ සක්මන. ඒකට 5 6 පරියන්කයක්. 4යි 5යි කියවනවා. ඔව් 5 ඔය 3 සිට 7 දක්වා ඔය ඒ නිසා 4 ඉඳලා 5 වෙනකම් පරියන්කයක් යනවා. සමාවෙන්න. 4 ඉඳලා 5 වෙනකම් පරියන්කයක් යන්නේ. ඊට 5 6 සක්මනක් දාන්න. ඊට පස්සේ 6 ඉඳලා 8 දක්වා ෆ්‍රී වෙලාවක් තියෙනවා. නාන්න මොන හරි කරන වැඩ ටික කරන් 8ට එකතු වෙනවා ධර්ම දේශනාවට. 8ට බණ බණ බණ බණ. 7:00ට උනත් කමන්නේ. 6 ඉඳන් 8 වෙනකම් පැය දෙකක් ප්‍රයිවට් ටයිම්. ප්‍රයිවට් ටයිම් විවේකේ විවේකයක් තියාගන්නවා. හැබැයි මේ කයිවාරුවට නෙවෙයි ඈ. කාලේන ධර්ම සාකච්ඡා. නෑ ඒත් නෑ ධර්ම සාකච්ඡාවක් නෑ තමයි ඉතලා තම හතමාට කියන්නත් පුළුවන් වුණා අපිට හතමාට ධර්ම දේශනා කියන්න පුළුවන් වුණා අය ඉඳලා හත හතමාට නිකන් ෆ්‍රී ටයිම් එකක් ගන්න හතමාට ඉඳලා අට නවයේ විතර වේදම් දේශනාවදී සාමාන්‍ය පැයකට වැඩි ටිකක් යනවා ඒකට හතමාට ඉඳලා නවයේ වෙනකන් ධර්ම දේශනාව හතමාට ඉඳලා නවයේ වෙනකන් ඔව් හයේ සිට හතමාට දක්වා නිදහස් වෙලාවක් හතමාර 7:30 සිට 9 දක්වා ධර්ම දේශනාව 9 දක්වා ඔව් ඒකට ධර්ම ධර්ම දේශනාව ඊට පස්සේ ඉති වෙලාවක් දෙනවා එතෙන්දී ධර්ම දේශනාවට අදාළ සාකච්ඡාවක් තියෙනවනේ කතා කරන්න මොනවද තියෙනවනේ ඉවර කරලා කුටියට යන එකයි තියෙන්නේ ධර්ම දේශන පල්ලෙහාට යන්නේ පල්ලෙහා දාන ශාලාවට ඒතකොට ඉන්පස්සේ ගිලම්පස අරගෙන කුටියට යනවා ඒතකොට හතමාරට හෝ ධර්ම දේශනාවෙන් පස්සේ හෝ ගිලම්පසක් සූදානම් කරගන්න ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව තියන්නේ මෙතන නෙවෙයි දැන් මේ ස්වාමීන් වහන්සේට හතරෙන් පස්සේ මේක අවශ්‍යයි විදිහට. ඔය ඔය සාකච්ඡා කරන්නේ අපි නිසා. නැත්නම් මෙතන යනවා ඒ වැඩ. ඒතර හතරෙන් පස්සේ කියනවා තෝ වන්දනාව විතර වැඩ පිළිවෙල. ඔය එතකොට දැන් ඈ පස්සේ ආපහු මෙතෙන්ට එන්නේ 6න් පස්සේ සෝනන්දර බෝධි පිළිගත්ත බෝධි පූජා පස්සේ නෑ අපි නැහැට එන්නේ අපි තුනෙන් පස්සේ මෙතන ඉන්නේ මේක නිදහස් වෙනවා අපි මේ ශාලා අපි වැඩ ගන්න නෑ තුනෙන් පස්සේ ධර්ම සාකච්ඡාව මෙතන එකම ඉඳලා තුන දක්වා මෙතන රාත්‍රියේ පන්නේ දාන ශාලා දාන ශාලාදී බණ දේශනා ධර්ම මොකද හේතුව සමහර ලාවට පිටින් කට වෙන බණ අහන්නේ ඒකත් යාපම එහෙම අහලා එමෙ යන්න පුළුවන්. එතකොට ඒ දානශාලාවේ මෙහා පැත්තේ තමයි අරණ්‍ය සීමාව. එහා පැත්ත ගම වශයෙන් සලකන්න. ඒකේ දෝෂයක් තියෙනවා එතන වාහන යනවා එනවා. හැබැයි මේ වාහන අපේම වාහන. ඒ නිසා ඒගොල්ලෝ කෝසකරුවෙත් මිසක් එහෙම නැත්නම් එනවා සමහර විටක මේ බණ අහන්න දෙන කතිය මෙහෙ එයි කිව්වා දවල්ට භාවනා කරන්න. එතකොට ශාලාවට යන්න අපි ඒ වගේ පොඩ්ඩක් මතක් කරන්න වෙනවා. ඒ වැඩ පිළිවෙල. ඉතින් ඒ ටික තමයි අපිට දිනචරියාවක් වශයෙන් ගන්න තියෙන්නේ. මේක දිගටම යන්න බලාපොරොත්තු වෙනවා. මීට අමතරව මට මතක් කරන්න තියෙන්නේ ගිය පාර මේ අපි හිටපු ටිකෙන් මම දැනගත්තා මේ ස්වාමීන් වහන්සේ අපේ මේ ස්ථාන භාර ස්වාමීන් වහන්සේ මේ මම පිළිසෙට කියන කරුණාකර ස්වාමීන් වහන්සේගේ නම කියලා කතා කරන්න එපා. හරීම හොඳ නැති වැඩක්. එක්ක ගම කියලා කතා කරන්නේ නැත්නම් ලොකු හඳුරු කියලා කියනවා. මේව මේව තමයි අපි සාසනික වැඩ කරන ඒ වඳිනකොට පහද පිටලව වඳින්න මෙහෙම කරන්න යන්න එපා. එහෙම නම් නොකර නිකන් ඉන්න. ඈ වන්නේකොට පහඟ පිළිලා වන්නේ. පත්කඩයක් තියාගන්න. හැම කෙනෙක් ළඟම පත්කඩයක් තියාගන්න. පත්කඩේ තමයි අපි නිදහංකාර බාරය. යනකොට කවුරු හරි දැක්කම ඔය මෙහෙම හිටගෙන වඳින්න යන්න එපා. ඒක එතකොට මේ වගේ තැන්වලදී හොඳට කැපිලා පේනවා. කිසිම ස්වාමීන් වහන්සේ නමකේ නමක් කියන්න එපා. වார்த்தාවකට දාන්නත් එපා. ඒ ගමේ නම කියන්නේ නැත්නම් නායක හම්බුව කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ නම තමයි බාල කට්ටියට නම කියලා කතා කරනවා. ඒකත් කරන්නේ පරිස්සමයි. ඉතින් ගියත් මොනවාක්වත් නැතුව අසවල් හාමුදුරුවෝ කියලා නම කියනකොට ලොකු හාමුදුරුවෝ ඉතින් දැනගන්නවා අනේ මුන්දලාගේ වැඩ පිළිවෙල. ඒ කියන්නේ මමත් මේ මට මගේ නම නොකිය ගන්න මේ නම්බුවක් ගන්න කියන කතාවක් නෙවෙයි. ඕගොල්ලෝ ඉස්සරහට යන්න හදනවා නම් සාසනේ කොකු ගහ ගන්න එපා. ධර්ම සාකච්ඡා ඕන දෙයක් ඉතින්. සාකච්ඡා කරනවා. අනිත් එක තමයි මම කියන්නේ මම කියාගෙන ආවේ ඒකයි. මේ අපෙන් ආව පිරිස තන්නේ කරම සුදු ඇඳුම් අඳින්න ඕනේ බාපණයක් දාන්න ඕනේ. උතුරු සල්ුවක් දාන්න ඕනේ. මෙහෙම කටියදීව කරන්න දෙන්නේ නැති එක ඒ ශාන්තික තියෙන විවේකේ. ඒක ඒ ස්වාමීන් වහන්සේගේ ගුණයක් වෙච්චා. අපි හරියටම කාලසටහනට වැඩ කරන්නේ. කිසිම gedi ගහිලක් ඕනේ නැහැ. කිසි කෙනෙක් කියන්නේ ඕගොල්ලන්ගේ කුටි වල බලන්න පහට එනවද හරිනේ කරන්නේ. හරියට පහට එන්න නිසද්දව තමයි භාවනා කරා කියා ධර්ම සාකච්ඡාව කෙරුවා. එතකොට මේක ඉන්න කට්ටිය කියනවා ඒ කොට්ටියටත් කැම්මක් වෙනවා කියලා වෙලාවට වැඩ කරා. මේ ශාලාවට කිසි කෙනෙක් එන්නේ නමුත් මේ ඉන්න ටික වැඩ කරන යනකොට ඒගොල්ලන්ට තේරෙන පටන් අර ගන්න මේ ගුණයක් අතුව වැඩ කරනකොට අමුතු ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. ඒ ভাইබ්‍රේෂන් එක එක්කෙනෙකුට එක්කෙනෙක් ගිහිල්ලා නැගිටවන්නට ඒව මොනක්වත් ඕනේ. මේ එක්කෙනෙක්වත් තව කෙනෙක්ගේ නෑදෑකම් හොඳ උරුතල්කම් මොකක්වත් ඒවා. තමන් ස්වාධීනව කරන්න හරියට මේ රෙගියුලර් ටයිම් ටේබල් එකට එන්න පටන් අරගත්තට පස්සේ ඒකට දවස් දෙකක් ඉතින් අපිට හුරු වෙයි. දවස් දෙකක් ගනි හුරු වෙන්න. ඊට පස්සේ මේ අපි මේ ස්ථානෙට ඇවිල්ලා ඒ ස්වාමීන් කියන්නේ මම කිසිම දිනුවට බලපෑම් කරන්නේ නැහැ. කුටි ගමදන් කුටි භාවනා කරපුවා, ශාලාව කැමදන් ශාලා භාවනා කරපුවා, මේක පරියන්ක වෙලා, මේක සක්මන් වෙලා මොකක්වත් නෑ. නමුත් අපි විසින් අපි පනව ගන්නවා. ඒක කියන්නේ සමාදම් වෙනවා කියන්නේ. සමාදාය සික්කති සික්ඛාපදේ සික්පත් සික්ඛාපද සමාදන්ව අපි පටවගෙන අපිට ඒක හරියට කරගන්න. ඒ කියන්නේ අපි මේ ධනු කන්දේ ගැහුවා වගේ පුරුෂෙක් කියලා ගැහුවා වගේ නෙවෙයි. අපි විහිං පනවගත්තට පස්සේ අපි ඉන්න කාලේ බොහෝම ස්ථාන ගෞරවත්වයේ දිනවා මෙතන ඉන්න කටේ ගෞරවයේ තියෙනවා. දාන සංඝාවට ගියත් මේ මගේ අතින් බත් තුලක් බිම වැටුණා. මගේ අතින් පිඟන් දෙකක් එකට හැදුණා. මන්නේ මම තාකාකේ බෙදන්න ගියා මොකක්ද? මොනක්වත් ඕනේ ඒ ගමේ යාළුකම් ගමේ දීලා ඉන්න මෙතෙන් ආවට පස්සේ යෝගාවචරය කිව්වා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට සමා වෙන්න ඕනේ මම අරුණ මහත්තයාපත් කරනවා මම තිබුණොත් ඒ මහත්තයට කියන්න එතකොට මේ මේරා හොඳයි කාන්තාවක්සේදී මම හරි කියනවා නම් මේරට කියන්න එතකොට මට සම්බන්ධ කරන්නේ කරන්න ඒ පුළුවන් තරම මම බලා ගන්න මේ දින පහක් මම ඉහටත් උඩින් නැති බාත් නැති බාඩුපන් හොයන එක නිසංශක යුතුකම තමයි හොල අපිට දෙන එක ඒ ටික හදාගන්න ඕනේ දාන කාලයට ගියාම ගිලම්පස හදනකොට කවුරුහරි එක්කෙනෙක් ඉදිරිපත් වෙලා හදලා අනිත් කට්ටියට බෙදලා දෙනවා නම් ඒ වෙලාවල් අපි දන්නවා නම් තුනට මේ ධර්ම සාකච්ඡා වෙලා ගියාට පස්සේ එක්කෙනෙක් හදලා දෙනවා ඊට පස්සේ හැන්දෑව හතහමාට හෝ 9ට ගිලම්පස ටිකක් හදලා දෙනවා එතකොට හරි අපේ මේ ගිලම්පස කෝප්ප දෙයක් ඒක ගේ ප්‍රශ්න නෑ මේ මනිකනේ තේකොල තිනවා. සීනි තේකොල තියෙනවා. ඒක මේ ටික තමයි මට කියන්නේ. එතකොට මම තරී කැමති කිසියම් කාර්යසානකටව ස්වාධීනව වැඩේ ගෙනියන්න. ඒත් ඒකදී මේ වගේ පිළිසෙට ගුණයක් කරන්න නම් නිසා මයි ළඟ තියෙන හරියටම ඉර ගහලා ඉර දිගේ ඉරන වැඩක් මයි ළඟ තියෙනවා. මම විදේශනා කරනකොට නම් කියන්නේ පුළුවන් තරම් විවේකීව පුළුවන් තරම් කරන්න ඕන කියලා. නමුත් අපිට හම්බ වෙන කලාතුරකින් මේ වගේ වෙලාවක් මේ වගේ තැනක් ඇත්තටම කාටවත් දෙනවයි කියලා කිව්වට පස්සේ තෙස්සන්ත රජුගේ දරුවෝ දන් දෙන්න කතාව තමයි. දීපු හැම තැනකම යනකොට ඒක වණ කරලා දීලා තියෙනවා. හැම තැනම යනවනේ මේ පිටරටවල හැම තැනම ඒන හාමුදුරුවන්ට ඉන්න හාමුදුරු පුදුම බයයි. මොකද මේ එන පිටිස මේ ඉන්න පිටිසටදී හොඳයි. ගුණවත් කියලා පෙන්වන්න හදනවා. මේක මේ කෑවතේ වෙන වැඩක් නෙමෙයි. හ්ම්. මෙච්චර මේ ස්වාමීන් වහන්සේලා ඛණ්ඩ දීලා බොණ්ඩ දීලා ඔක්කොම කරලා මේගොල්ලෝ පෙන්වන්න හදනවා මෙතන ඉන්න කට්ටිය රෞත්‍ය මේගොල්ලෝ වෙලාවට වැඩ කරන්නේ අපි නම් මෙහෙමයි hmm. අපි සුදු වෙනකන් ඉන්නේ කියලා සුදු තඳින්න වෙලාවකට වැඩ කරන්න නමුත් මතක තියාගන්න මේ දුන්න අවස්ථාව අපිට ඔය මේ ලැබුණු අමාරු මමගේ ගෑණි කාට හරි දුන්නා වගේ ඒ නැත්නම් දරු දෙන්න කාට හරි දුන්නා වගේ ඒවා අපි ගෞරව කෙරුවොත් විතරක් ඒ සමග දෙතුන් උඹලාට ඉස්තහන ගන්න බෑ ධම්මදී ඕනෙලා පාරේ මෙතන කරපන් කියන කරමට hmm. සුවදකම තියෙනවා දොස් කියනවා ගිය වාර ඇවිල්ලා එක එක්කනගේ නංවන් කියලා දොස් කියනවා. මේ මේම කරලා තියෙනවා. ඒ වගේ ඉතින් ඉතර දුරදි කියන දේවල් නෙවෙයි නමුත් පොදු ගුණයක් අපි ළඟ තියෙනවා. පොදු ගුණය මොකද්ද? අපිට මේ හම්බෙච්ච ඉඩ තුල සෙල්ලම් කරලා ඒගොල්ලන්ට බරක් කියලා අපි නිකන් මේ අපි විතරයි නිවන් දකින්න හදන්නේ ඕගොල්ලෝ නිකන් සෙකන්ඩ් ක්ලාස් අපි ෆස්ට් ක්ලාස් එකේ නිවන් යන්නේ කියලා ඒ කතාවල් ඕනේ නැහැ. උපරිමේ වැඩ ගන්න. මේ ළඟදි කියලා තියෙනවා මෙල්බන් ආව කට්ටිය මෙල්බන් වලින් ආව කට්ටිය ඔක්කොම අනාගාමීලා ඉන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ කතා කරන්නේ නිකන් අමුතු මට්ටම්වලදී අනාගෙන අනාගාමිකමක් නෑ. ගුණම සාගර ජීවත් වෙන්න බැරි නම් අපි අම්බලමක ඉන්න හිඟන්නා වගේ අපි ඉන්නේ ඒ ශාස්ත්‍රික අනුග්‍රහය නිසානේ. ඒක නිසා කිසිම විදියකට එහෙම මවාටමක් ඕනේ නෑ. ඒ උපරිම වැඩ ගන්න. උපරිම විදියට. ඉතින් මේක තමයි මට මතක් කරන්න තියෙන්නේ. නමුත් මේ තව පොඩි වැඩක් වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි වෙලාවක් තියෙන්නේ මේ හරි නෑ. වෙලාවක් තියෙනවද? එතකොට මම වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ අදත් මම අතට බල අතමාට අපි එකතු වෙනවා පල්ලෙහාදී ධර්ම දේශනාවකට මම වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා මෙතෙන්දී කවුරු හරි ඉන්නවද ඉස්ලාම ශරීරය ඇවිල්ලා භාවනා කරන්නේ මට භාවනා පරියන්කේ සඳහා සක්මන සඳහා මූලික උපදෙස් ලැබුණොත් හොඳයි කියලා කවුරු ඉන්නේ මේකේ කවදාකවත් මේ දුක්ල මේ වගේ පිටිටට ඇවිල්ලා නැතුව භාවනා උපදෙස් බලාපොරොත්තු වෙන්නේ කවුද? දීගමන් මාතේ නේද? සුන්දරයි. අනේ මම පිටිටේ කියන්නේ භාවනා කරනවා. ඒක නිසා අපි පොදු සමූහ උපදේශයක් මම දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි මොකද්ද පරියන්ක භාවනාව කියලා කරන්නේ? අපි මොකද්ද සක්මන් භාවනාව කියලා කරන්නේ? අපි කොහොමද එදිනදා ජීවිතේ සතිය පවත්වන්නේ කියන එකට මම පොඩි මේ වෙලාවේදී හඳුනා දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. උග දෙනෙක් දන්නවා. අතර පිළිසෙට පොදු උපදේශ පන්තියක් ඕනේ. ඒ පොදු සුත්තන්ති මම මේ වෙලාවේ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපි හෙට උදේ එකතු වෙච්චාම ආයෙ එහෙම උපදේශ පන්තියක් අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ධර්ම දේශනාවකදී අදාළ කොටස් ගන්නවා මිසක් ඒ මූලික උපදේශ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කියන ආධිකම්මික යෝගාවචරය. නවක යෝගාවචරයකට එන උපදේශ ටිකයි අපි මම මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම කතා කරනකොට ඉස්ලාම මම කියන දේ තමයි අපේ මේ මුළු වැඩපිළිවෙලම ওই විවිධ දේශපාලන ආර්ථික සත්‍ය තිබුණත් එකම අප්‍රමාදයක් සඳහා යන ගමනක් මේ කියන්නේ. අප්‍රමාදය කියන්නේ අපිට හම්බෙච්ච චිත්තක්ෂණයේ පැහැර නොහැර එළඹ සිටි ජීයෙන් ගත කරන්න. ඒ නිසා මෙතනදී අප්‍රමාදයේ සමාන සතිය කියන සමීකරණය තමයි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා විතර අප්‍රමාදයේ පැවැත්වීම හෝ සතිය පිහිටවීමයි දවස පුරාම අවදිින් ඉන්න කාලේ ගත කරන්න බලාපොරොත්තු මේකම තමයි සතිපට්ඨාන කියන වචනේ තේරුම. සතිය ස්ථාපිත කිරීම, සතිය පිහිට වීම සතිපට්ඨාන. මේ සතිපට්ඨාන කිරීම සඳහා සර්වචනගේ සූත්‍ර හොඳට විග්‍රහ කරලා බලුවොත් දැන් තියෙන විග්‍රහ ක්‍රම අනුව ක්‍රම තුනකින් ආධුනිකයට සතිය පිහිටවන්න පුළුවන්. මේ ක්‍රම තුන දැන් කාලේ පාවිච්චි වෙන වචනෙන් කියනවනම් පරියංක භාවනා, සක්මන් භාවනා සහ එදිනෙදා වැඩවල සතිය පිහිටවීම කියලායි අපි කියන්නේ. පරිණක භාවනා කියන එකෙන් අදහස් කරන්නේ මේ පල්ලංකේ කියලා කියන්නේ මේ ඉඳගෙන ඉන්න ආසනයක. පරියංකේ ඉඳගෙන ඇස් දෙකත් වහන සියලු වැඩ බහා තබලා කායික ක්‍රියා සම්පූර්ණයෙන්ම නතර කරලා විවේක ස්ථානයකට ගිහිල්ලා මූල කර්ම ස්ථානයකට හිත යොදන එකට පරියංක භාවනා කියලා කියනවා. ඒකේ ඉඳගෙන කරන වැඩක්. නිශීලති කියන වචනයත් එක්ක කියන්නේ. සක්මන කියලා කියන්නේ ගමනක් නැති ගමනක් ඇවිදිමින් ඇත්ත කාඩමින් කටයුතු කරන්නේ හැබැයි මූලික දේ සත්‍ය පිහිටි. එතකොට පියවර අනුව තමයි සත්‍ය පිහිටා. මූල කර්මස්ථාන වෙන්නේ පියවර. ඒකට අපි කියනවා සක්මන් භාවනාව කියලා. එතකොට ඇත්ත එක ඇරලා. එතකොට මේ බාහිරේ එළිය සක්මන් කරනවා ශබ්දත් ඇහෙනවා. නමුත් අවධානයේ ඉදින්දා වැටෙනවා. මේ සක්මනේදී සහ පරියන්කේදී දෙකේම අහවල් තැනට යන්න යනවා කියලා වෙන චේතනාවක් ළඟා වෙන්න දෙයක් නැහැ. පූර්ණ කාලීනව වැඩ බහා තබලා කරන දෙයක්. නමුත් එදිනෙදා වැඩවලදී සතිය පිහිටවීම කියන එක ඊටදී ටිකක් වෙනස්. එදිනෙදා වැඩවල සතිය පිහිටවනකොට අපි කෑම ගන්න ගමන්, නාන ගමන්, එහෙට මෙහෙට යන ගමන් වෙන මොනවා හරි ප්‍රයෝජනවත් වැඩක් කරන ගමන් ඒ වැඩේ නැවතිල්ලේ කරලා නිස්සත්ව කරලා සතියෙන් කිරීම මාර්ගයේ අපි ජීවිතේට කරන වැඩ කරන ගමන් ටික ටික සතිය පිළිබඳ උත්සාහ කරනවා. ඒ නිසා පළවෙනි ක්‍රමයේ පරියන්ක භාවනා ක්‍රමය තමයි ආධුනික ඉස්ලාම් සත්‍ය අඳුන ගන්න ක්‍රමය. ඒ කියන්නේ පන්ති ළමයෙකුට පන්ති කාමරයක් ඇතුලේ ගිහිල්ලා උගන්වනවා වගේ වැඩක්. සක්මන් භාවනාව අර පරියන්කේට විකල්පයක් වශයෙන් එලිමහනෙත් පුළුවන් ඇතුළත් පුළුවන් ඉඳගෙන ඉන්නකොට ඇති වෙන වෙහසයි එතනින් ගියාම මේ එක දිගට භාවනා කිරීම බැරි ගැතියක් ඇති විකල්ප මාර්ගයක් දෙනවා මේක භාවනා ජීවිතයෙන් කතා කරනවා නම් පරියන්කේ ඉන්නකොට සමාධිය ප්‍රකට කරගෙන යන වැඩ පිළිවෙලක් තියෙන්නේ. සක්මනේ ඉන්නකොට වීර්ය ප්‍රකට කරගෙන යන වැඩ පිළිවෙලක් තියෙනවා. එතකොට වීර්ය සහ සමාධිය දෙක සමබර කිරීමක් තමයි මේ පරියන්කේ සක්මනේ කියන්නේ. යම් කෙනෙකුට වීර්ය අඩුකමක් තියෙනවනම් ඒ බුද්ධියට සිද්ධ වෙනවා වැඩියෙන් සක්මන් කළා අඩුවෙන් පරියන්කේ කරනවා. යම් කෙනෙකුට සමාධිය වැඩි ගැටියක් තියෙනවනම් ඒක තමයි උත්තරේ. සමහර කෙනෙකුට වීර්ය වැඩිකමක් තියෙනවනම් සක්මන වැඩි පරියන්ක වැඩි කරන්න ඕන සක්මන අඩු කරන්න. නමුත් අපි මේ වෙලාවේදී මුල් කාලගතන දෙන්න දෙක සම කරලා. කොයි කෙනාටත් ගැළපෙන චරිතයට ගැළපෙන. ඒක කරගෙන කරගෙන යනකොට තමයි තමන්ට ඉස්සරහට යනකොට තේරෙන්නේ. ඒකට ඉස්සලා අපි මේකට එකම වෙන එකයි කරන්නේ. ඒ එදිනෙදා වැඩවලදී අපි කරන්නේ පරියන්කටයි සක්මනටයි අපි පැය 10ක් 12ක් දාලා ඉතුරු පැය 7ක් 5ක් 6ක් විතර නින්දට දාලා අර පැය 12ක් මේකට දානවා. පැය 6ක් 7ක් නින්දට දාලා තව පැය 6ක් ඉතුරු වෙනවනේ. 6 7ක් නාන්න කැමති වීමට වැස්පිලි කැපී කරන්න යන්නේන වැඩවලට. අන්නේ වැඩවලදී යෝගාවචරයක් විදිහට නැවතිල්ල වැඩ කරන ගම මේ සතිය කියන එක පුළු පුළුවන් තරම් කීයක් හරි උපයා ගන්නයි හදන්නේ. අරක පරියන්කේ ඉන්ටෙන්සිව් මෙතඩ් එක කියලා කියනවා. සක්මන සෙමි ඉන්ටෙන්සිව් මෙතඩ් එක කියලා කියනවා. එදිනදා වැඩ කරනකොට කියන එක්ස්ටෙන්සිව් මෙතඩ් එක කියලා. එතකොට පරියන්කේදී අපි සමාජීය ගැඹුර දකින්න හදනවා. එදිනෙදා වැඩවලදී ඒකේ කුලුල් භාවය දකින්න හදනවා. බ්‍රෙක් ඇන්ඩ් බිට් කියන එක පරියන්කේදී කරන හොඳට ගැඹුරට අල්ලගෙන දිගට මුලක් බහින වගේ බස්සන එක. එදිනෙදා වැඩ කරන්නේ විවිධ අරමුණු මාරුවේදී යම් ප්‍රමාණයක සත්‍ය පාලන කරන්න උත්සාහ කරනවා. මේ මම සම මේ එකතු කරන්න හැදුවේ පිටු කරන්න හැදුවේ මේ පරියන්ක භාවනාව සක්මන් භාවනාව එදිනදා භාවනාව ජීවිතේ සත්‍ය පිහිටීම කියන මාතෘකාව තුනට කඩලා. මේ තුنينම කරන්නේ සතිය වඩන එක, මේ තුنينම කරන්නේ අප්‍රමාදයේ වඩන එක. ඒක මනිනමින්ම තමයි සමාධිය. සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක තමයි යෝගාවචරය ඉස්සලාම අත්දකින්නේ. ඉතින් මේක උඟා කම්මැලි පරියක් වෙනවා. ඒ නැත්තම් සක්මණේ ඒ නැත්තම් ඉදිමිට වැඩ වෙනවා. උන් සමහර යෝගාවචර කණ පිට හරවලා තියෙනවා. ඒත් අන්න පරියන්කේ අල්ලන්නෙම නෑ. එතින්දා වැඩවලදී ටිකක් සතිය සමාධිය හිටින එක නිසා අපිට කියන්න බෑ. ඉතින් මේ හඳුනා දීමෙන් පස්සේ මම කැමති පරියන්ක භාවනාවට එළඹීම පෙළඹීම කොහොමද කියලා. පරියක භාවනාව අපි කලින් හඳුනාගත්තා ඒක තැනක නතර වෙලා කය තැම්පත් කරලා කරන භාවනාවක් කියලා. ඉතින් මේක කියන හැම වෙලාවෙදීම ਸਰවචනාංශයේ ආදර්ශ පාඩ වෙලා තියෙන්නේ අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා විඤ්ඤාගාරගතෝවා. අපි මේ මෙච්චර විඳන් කළ මේ සිලිලාරයක් ඇති කරගත්ත මෙන්න මේ අදහස ගන්නයි. එක තැනකට එකතුලා හදපු අරණ්‍යයකට ඇවිල්ලා අපි මේ සියලු වැඩ අතහැරලා නෑදෑ පිරිස අතහැරලා වස්තු අතහැරලා මේ ආවේ මේ ජීවිතේ අපි ලොකු අභිෂේකයක් අපි මේ ලබන්නේ ඒ මොකටද අර හරුවත් යනසිකේ විදිහේ පරිසරය ගන්න අරණ්‍යගතව රුක්කමූලගතව ශුන්‍යාකාරගතව ඉතින් මේකට ඒ තුනම කීයකනේ අරණ්‍යයක් සඳහා වෙන් කළ තියෙන්නේ ශුන්‍යාකාරයක් කියලා කියන්නේ අපි ඉන්න කාමරවල කිසිම කාමභෝගී කවුරක්වත් නැහැ මිනිස්සු ඉන්නවා කෑනු ඉන්නවා කාමභෝගී වලට නෙවෙයි ඒක කාමභෝගීත්වයෙන් ශූන්‍යයි එහෙ නැත්තම් මේ දුක්ඛ මූලයි පහතුණ ඉගෙන භාවනා කරනවා මෙතෙන්ද ගියාට පස්සේ අපි අර ඉතුරු වැඩ අතහැරලා කය තැම්පත් කරලා ඉඳගෙන ඉන්න ඉරියව්වට ගත්තට පස්සේ මේක මේ වගේ හොඳට වයසක අම්මා කෙනෙකුයි එතන හොඳට භාවනා කරපු කෙනා තමයි හරිය පරාසයක් තියෙන්නේ. ඒ අම්මට කිව්වොත් එහෙම මෙහෙම ඉඳගෙන පරියන්කේ ගහන්නේ කියලා ඒ කියන්නේ දෙරෙන්නේ නැහැ. ඒ නිසා දරුවත් වෙන සඳහන් කරන උඩුකය කෙලින් තියාගෙන ඉන්න පුළුවන් ඉරියව්වක් ගන්න. උඩුකය කෙලින් නිසා මේ ඉඳගෙන ඉන්න පුටු වගේ කොන්ද කෙලින් තියෙන පුටු තියෙන හාන්සි පුටු නෙවෙයි. හාන්සි පුටු සෞඛ්‍ය සම්පන්න නැහැ. පුටුවට වාඩි වෙනවා. ඒක නැත්තම් බද්ධ පරියන්කේ ඉන්නවා. ඒ බද්ධ පරියන්කේ ඉඳ ගියාම මේ ඒ ඉතිහාසයේ යෝගාවචරයෙන් හැටි බලනකොට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හරියට තුන් උලස්ස පොළොවේ වැදෙනවා නම් කොහොම පట్టල වෙලා මේක තමයි වැඩිම වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්ව. නමුත් මේ මම 30 වෙනි අවුරුද්ද මගේ යන්නේ මේ දෙල්ලමට බහලා. ඒකෝට මට මේක පෙන්වන්න පුළුවන්. නමුත් පේනවනේ දඬු කඳවල් දික් කරගෙන ඉන්න හැටි තුවක්කු දික් කරගෙන තමයි ඉන්නේ. ඉතින් මේක කරනකොට ඊර්ෂ්‍යා හිතේ. ඒක යන්න නෙමෙයි මම මේ පෙන්වන්නේ මේක තමයි ස්ථාවරයේ ඕගයි දුනාමේට බුදු පිළිම ගහගෙන ගියේ නැත්තේ. වෙන එකක් හින්දා නෙවෙයි. මේක තිබ්බට පස්සේ හුළඟ වැදුනත්, අවු වැටුනත්, රැස් වැටුනත් මේක වැටෙන්නේ නැහැ. මොකද මේකේ පැරණිම ගොඩනැගිලි දෙකයි තියෙන්නේ. විතරේ පිරමීඩයයි රුවන්වැලිතයයි. ඔක කඩන්න බෑ. මොකද ඕක තමයි ක්‍රමය. උඩින් ඉඳලා මැටි කැටයක් ඇතෑරියොත් ඒ පොළොව බදාගෙන වැටෙන්නේ ඔහම තමයි. ආ නියම කය තැම්පත් කරපුවාම බලන්න හරියට ත්‍රිකෝණයක් හිටලා තියෙනවා. ත්‍රිකෝණාකාර රූපයක් තියෙන මේකත් ත්‍රිකෝණේ මේකත් ත්‍රිකෝණේ. ඉතින් මේවම කරුවට පස්සේ මෙයා ඇස් දෙක වහගම මෙයා මේක වැඩ බලා ගන්න. ශරීරේ ශරීරේ විසින් වැඩ බලා ගන්න ඕන ඕක ඇස් කරලා දෙන්න. මගේ උපමාව කියන්නේ පොඩි එකෙක් කුන්නන් දහතනවා නම් ඒකට හොඳට පොට් එක හදලා ඉඳාගත්තට පස්සේ ඒක තියන්නේ නැතුව රෙදි නැමිලා තිබුණොත් කොට්ටේ ඇද වෙලා තිබුණොත් නැගිටිනකොට අරකට කොන්දේ අමාරු හැදිලා නානාත් විදිහට නිඳ ගන්නවා. කය පප්පින් නෑ, කය සමබර නෑ, කය මේ මේ රිලැක්ස් නෑ. අන්නේ රිලැක්සේෂන් එක දීලා දෙන්න නම් හොඳට පටල වෙන්න. මේ මොහිට වැඩි රිලැක්සේෂන් එක දෙනවා හාන්සි වෙනකොට. නමුත් ඒක නිඳට බලයි. ඔච්චර රිලැක්සේෂන් නැහැ හිටගෙන ඉන්නකොට වීදියට බලයි. මේ පරියන්කේ තමයි සරුවචන්ද තුන්වෙනි සමාධියට අවශ්‍ය කරන දේ. ඉතින් මේක මම ආදර්ශයක් වශයෙන් පෙන්වනකොට මේකට උත්සාහ කරන්න හැමෝත් පළවෙනි දවසේ ට්‍රිට්ටිට් එකේ දීක් කරන්න බෑ. මේක කරන්න පිරිමින්ද නම් කරන්න තියෙන්නේ කාන්තාවන්ට බැරිද මන් දන්නේ නැහැ මේ උකුලට පළල් කරන්න. ඒක ඉතින් දවසෙන් කරන්න බෑ. ඒක සඳහා කරන්න තියෙන්නේ බණින් දන්නේ මට මේවා කරන්න. මේ හිව්වේ කියන වචනාවේ මේක මට ගිහි කාලේ පේන්න බෑ මේ තරම. කොටු වෙච්චාම අන්තිමට දැනෙනවා. මෙහෙම කියලා මේ හොඳ වෙලාවට කප්පු දෙක හොල්ලන්නේ කියලා කියනවා. අම්මා ඌව බලන්න යන්න එපා හරිද? <laughs> එතකොට මේ ධර්මදාම ටික ටික ඊට පස්සේ මේක ලං කරන්න කිව්වා. ආයේ මොනවා කරන්නේ පොඩ පොඩ තද කරනකොට ඕක ගුරුල්ලා නෑ. එතකොට තමයි මේ මේ කකුල් දෙක මේ කනුව ලං වෙන්න ලං වෙන්න ඉස්සෙනවා. පැලෙන් පැතිරෙන පැතිරෙන්න වැක්කෙනවා. ඉතින් මේ ටික ටික ටික ටික පුරුදු. මේ ඉස්සලා ඉස්සලා ගන්නකොත් කෙන්න පෙරලෙනවා මහා විකාර වෙනවා. බුරුම ක්‍රමය තමයි මේ. බුරුම ක්‍රමයේ හැටියට කකුල් දෙක එකට ගෑවෙන්නේ. මේකට අමතරව තියෙනවා සුඛාසනය. නිදින සුඛාසනය. සුඛාසනයේදී එහෙම තියෙනවනේ ඒ කකුල් එකිනෙක මේ ලඟ වෙන මට්ටමුත් තියෙනවා. ඒකට බැයිදින් පොඩ්ඩක් නැත්නම් අඩුපාඩු වෙනවා ඊට පස්සේ තමයි මේ මේ හරියට දෙන්නේ වෙන්නේ මේ මෙතන මේ පානුවට මේ හරියට සීට් වෙනවා මේ ඔක්කොම මේ තැන්වල සීට් වෙනවා ඒ ඒ අර ෆික්සින් මේක හදනකොට පිළිමෙත් තියෙන එකම තමයි ඊට පස්සේ මේක තව වීරාසනය පద్මාසනය සුඛාසනය වීරාසනය පద్මාසනය කියන ඔක්කොම පෙනුම මෙහෙම තමයි තියෙන්නේ ඒකදී යම් කිසි විදිහකට සම්පූර්ණ බද්ධත්වයන්ගේ ගැහුවොත් කිසිම ඇටයක් බිම වදින්නේ නැහැ. මස් ටික ඔක්කොම තරපිලා පල්ලෙහාට යනවා කුෂන් වෙනවා. අම්මා මේකට කරන්න දෙයක් නැහැ, ඊර්ෂ්‍යා කරන්න දෙයක් නැහැ. අම්මා කරබන ඉන්න එකයි තියෙන්නේ. හරි. නමුත් මට බෙහෙම ඉන්න බෑ. මං ගහන්නේ මේක අනිත් පැත්ත හරවලා මං ගහන්නේ සාමාන්‍යයෙන් දකුණු කකුල වම් කන කියලා දකුණු කකුල ගහනවා මට හරි ෆ්ලැට්. එතකොට මට ඉන්න බලව විනාඩි 35ක් 40ක් විතර ඉන්න පුළුවන්. මේ මම මේ ව්‍යායාම කරලා පෙන්වන්න හදනව නෙවෙයි. මේ මේ පරියන්කේදී කරන්නේ මේ සම්පූර්ණ ටික කරන්න පුළුවන් දේවලුත් නෙවෙයි. මේ පෙන්නන නැන්නේ මේ අවුරුදු 10 ගාණක් මේ ඇඟ සකස් කරනකොට වැඩියෙන්ම පරියන්කේ ඉන්න. හරි ගැසලා කියන ක්‍රම. මෙහෙම ඉන්නවනම් මේ ඔක්කොම මස්පිඩු තමයි යටට යන්නේ. එහෙම නැතුව මෙහෙම හිටියොත් මේ ඇට වදිනවා. ආයෙන කිනි හිතේ තියලා තලනවා වගේ කැටේ. මේවා ටිකක් ටිකක් හැමදාම Taman ගෙවල් වල කරනකොට පුහුණු කරන්න ඕනේ. දැන් අපි මොනවා හරි කොයි කියන මොකක් හරි එකකින් මම සාමාන්‍යීකරණකොට කරන්නේ බුදුම ක්‍රමයට වාඩි වෙනවා. එහෙම වාඩි වෙලා ඇත්තට අත් දෙක මෙහෙම කියන්න පුළුවන්. මෙහෙම කියන්න පුළුවන්. මෙහෙම කියන්න පුළුවන්. ඕන විදිහකට අත්වල ඉරියව් ඒක බුදුදහමසේ දේශනා කළා නෑ. වාඩි වෙලා අපි දැන් මේ වගේ ස්ථානට ආවට පස්සේ ඇත් දෙක වැහුවට පස්සේ බයක් හිතෙන්නේ නැහැ නේ අපිට. සිත් වෙච්ච භාවනා මධ්‍යස්ථානේ. එහෙම නැතු අපි මේ බඩු අතන මේ දාලා ඇද්දේ වහගත්ත පස්සේ ඔය කවුරු හරි සංකරයිද කියලා එකක්. එහෙම නැත්නම් විවිධාකාර බය නිසා ඇද්දේ වහගෙන ඉන්න බය එනවා. මුත් අපි ඒකට සුදුසු භාවනා මධ්‍යස්ථානයක එහෙම වාඩි වෙලා ඇත්තක වහන්න කියනවා ඉස්සල්ලාම ඉන්න ඉරියව්වට හිත දාන්නේ. ඒ ඉරියව්වට හිත දාන එක භාවනා වචන වලින් කියන්නේ මම දැන් මෙතන. නැත්නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඒක හරියනවා මම දැන් මෙතන ඉන්නවා කියන එක හරියන බාට ලකුණු දෙකක් තියෙනවා. එකක් තමයි ඇඟ සමබර වෙන්න ඕනේ. මේ ඇද වෙලා නැත්නම් පල්ලෙහාට වෙලා මම විෂම බර වෙන්න බෑ. දෙක හැම මස් පිඩුවක්ම නිදහස් වෙලා තියෙනවා. ලොකු සංහඳ කියන්නේ ලිහිච්ච ස්වරූපේ. රිලැක්ස් කියන වචනේ පාවිච්චි ලිහිච්ච ගතියක් තියෙනවා. මේ දඬු කන්දික වගේ සාගෙන ඇස්පිලන්ට තද කරන, වෙල්ල තද කරන ඒකෙන් වෙන්න තියෙන්නේ මේ ඇඟට කිසි ප්‍රේමයක් නැහැ. ඇඟට කිසි මෛත්‍රියක් නැති බව. ඒ නිසා භාවනාවේ අනවතම මෛත්‍රියේ ස්වභාවය කයට දැනෙන්න ඕනේ. තමයි දැනෙන්නේ මම මේ ඇඟ තරහ කරගෙන යනවා නෙවෙයි. පොන් කර ගොන් කරත් දැනෙන ගා ගුණාට තරහින් කරන්න බෑ. උට හොඳ කන්න බොන්න දීලා වැඩ ගත්තොත් තමයි වැඩ ගන්න පුළුවන්. මේකට ගාන්ධිතුමා ඉන්න කාලේ කිව්වේ බూరు සහෝදරයා කියලා. තමන්ගේ ශරීරෙට කිව්වේ බూరు සහෝදරයයි කියලා. මොකද ඒක නැතුව කරන්න බෑ. හැබැයි ඒක බూరుවක්. ඒක මෙලෝ හතරක් තේරෙන්නේ බూరు සහෝදරයා. ඉතින් හොඳටම ලෙඩ වෙච්චාම කවුරු ඇවිල්ලා ආරාධනාවක් එහෙම කරපුවාම අහවල් තැන ඔබතුමා වඩින්න ඕන කියලා මගේ බూరు සහෝදරයා ඉද දුන්නොත් එඤ්ඤම් කියලා. මේ ඇඟට මේ විදිහට සලකන්නේ නිසා හොඳට සම්බර කරන්න වාඩි වෙලා ඇස්පිල්ලන්වත් අදින් වහන්න නැතුව මේ ඉන්නේ ඉරියව්ව මිත්‍ර ස්වරූපයක් ඇති කරගන්න. ඉන්නේ ඉරියව්ව මිත්‍ර වෙන්න ඕන තමයි. ආනි ඒක සඳහා විනාඩියක් දෙකක් ගියාට බය වෙනවා. ඉඳගෙන ඉඳ සමබර කරා බලනවා මේකේ මේක සැපද්ද දැන් තියෙන්නේ කියලා. මම දැන් මට නම් ওই දවුදේ වරුවේ නාඩ වෙලාවක් හම්බුනේ දැන් නෑ වෙයි. මම දැන් මට දැන් ඇත්තේ කවගත්තාම මෙතනින් දැවි පැයක්. පුදුමාකාර සැපක් තියෙනවා දැන්. මේ වගේ පරිසරයක් හම්බ වෙනවා. අන්න ඒකට හිත යනවා. නැත්තම් කතාවක් බාහනා දෙනවා. ඇදගෙන ගිහිල්ලා දොර ඇතුල් දාලා දොර වහන කතාවක් බෑ. නිසා ඉස්සෙල්ලාම කායට ප්‍රේම කරන්න. කායට මෛත්‍රී කරන්න. ඒක මෛත්‍රී භාවනාවකුත් වෙනවා විපස්සනා පෙළ ගැස්මකුත් වෙනවා. ඊට පස්සේ එහෙම ඉන්නකොට විනාඩි දෙක තුනක් ඉන්නකොට තේරෙයි මේ යටි කයේ ඉච්චර මේ ක්‍රියාවට සම්බන්ධයක් නැහැ. වැඩපිළිවෙල යන්නේ උඩුකය. තන අපේ ජීවිතය පාලනය කරන ප්‍රධාන ඉන්ද්‍රිය ටික තියෙන උඩුකය. ඒ උඩුකය හැම වෙලාවෙම පණ තියෙන බවට මොකද්ද නලියවිලක් නලිය. අයිනමක් ඇද ඇද ගන්නවා වගේ උන්තිලා පැද්දෙනවා වගේ බිම්බීමක් හැකිලිමක් හරි හුස්ම ප්‍රවාහයක් හරි ඉතින් වැඩක් යන බව තේරෙනවා. ඒක තේරෙන්න නම් මේ ශබ්ද බාධා, හිතවිලි බාධා, හිත වේදනා බාධා වෙන්න බෑ. ඒව මොන හරි ආවොත් අර වගේ සියුම්දී අහුවෙන්නේ. ඒකට හිත දුණා. ඒ නිසා මෙහෙම බලාගෙන ඉදිරියට යන්න පාර තියෙනවා නම් අපිට දැනගන්න පුළුවන් ඉන්නේ කොහොමද හිතවිලි නෑ කියන්නේ නැත්තට නතුව නෙවෙයි නමුත් හිතවිලි බාධාවක් හිතවිලි කියන ඒව අපිට කතා කරන දේවල් නෙවෙයි යන්න ආරයි මේ සුගුරුල්ල කෑ ගහන උලන් අම්ම ඒව අපිට පණිවිඩයක් නෑ ශබ්ද තමයි මේ වේදනාව තියෙනවා ඉන්න බවට දරා ගන්න පුළුවන් එහෙමනම් ඔන්න ඉදිරියට යනවා ඉදිරියට යනකොට ඉන්න බව දන්නවනම් වර්තමාන හිත තියෙන මේ උඩුකයේ තමයි වැඩ පිළිවෙල යන්නේ කිව්වොත් විතරක් යටිකය අපට කරලා. යටිකයට එහෙම නඩත්තු වෙන්න නැරෙන්න උඩුකයට හිත තියාගෙන බලන්න මේ හුස්ම වැඩ පිළිවෙල ප්‍රාණි වැඩ කරන මේ ප්‍රාණ පණනල කියන එක වැඩියෙන් Tamande වැටෙන්නේ මේ උදරයේ පිම්බීම හැකිලිමක් වශයෙන් නැත්නම් හුළඟ නාසයේ පිටවීමක් වශයෙන්. මේ දෙක එකක්වත් කලින් තීන්දුව කරන්න යන්න එපා. එන තාලේ බලන්න. හුස්ම වැඩපිළිවෙල වායෝ පොට්ටබ්බ ධාතුව කියලායි භාවනාවේ කියන්නේ. Tamande වැටෙන්නේ නාසිකාග්‍රේද, උඩුතොලේද, නැත්නම් මේ උදරේ පිම්බීම හැකිලිමද කියලා ප්‍රකට දේට තේරෙන්නද. ප්‍රකට දේට තේරෙන යනකම් වැඩපිළිවෙල මම නැවතත් අලුත් වචන ටිකකින් කියනවා. අපි වාඩි වෙලා ඉරියව්වට හිත දානවයි කියලා කියන්නේ මුළු ලෝකෙම අමතක කිරීම. ලෝකෙ අමතක කළා කායර ගන්න පුළුවන්. කයේ ඉන්නකොට උඩුකයට හිතගත්තයි කියලා කියන්නේ යටිකය අමතක කිරීම. ඊට පස්සේ උඩුකය හැපෙන තැන අල්ලගත්තයි කියලා කියන්නේ උඩුකයත් අමතක කිරීම. එතකොට අපි ඉන්නේ හැපෙන තැන. උදරයේ හෝ නාසිකාග්‍රේ ඉන්නේ. ඔතෙන්ද ආවන ඕකට කියන්නේ ඒකාග්‍ර කරනවා කියන්නේ. ඉතල ලෝකය අමතක කරලා යටිකය අමතක කරලා උඩුකය අමතක කරලා එක තැනකට දාන්න. මම ওই කියන තරම් ලේසි නෑ වැඩේ මම මේ කියලා දෙන්නේ මේ දේශික්‍රමයක් වශයෙන් මූලධර්ම වල. අන්න එතෙන්ද ගියා නම් යම් විදියකට නාසිකාග්‍රය හෝ පිම්බි පැකිලින්ට හිත ගියා නම් Tamanට හොඳට සාංශුද්ධිය මෙන්න ඇතුල් වෙන වාරේ මෙන්න පිට වෙන වාරේ කියලා වෙනස පෙනෙනවා. පිම්බීම හැකිලිම යනවනම් මෙන්න පිම්බෙන වාරේ මෙන්න හැකිලෙන වාරේ කියලා හරියට හිත එතෙන්ට පිටු කරගත්තට පස්සේ ඒකාග්‍ර කරගත්තට පස්සේ ওই පළු දෙක පේන්න පටන් ගන්නවා. මේක තමයි අපි ඉස්ලාම් ගන්න හදන එක. යම්ම චිත්තක්ෂණයක අපි ආස්වාස් ප්‍රසආදයට හිත ගන්නත් පස්සේ ඇතුල්වීම පිටවීම වෙන් කළ දක ගන්න පුළුවන් නම් ඒකම අපේ ජීවිතේ ලැබපු විශාලම ඒකාග්‍රතාවයක් ක්ෂණ සම්පත්තියක් අපි භාවනා කරනවා කියලා කරන්න ගන්න මේ එකලස දිගට ගෙනියන එක. උදරේ පිම්වීම හැකිලිම වෙනස දකිනවනම් මේ වෙනස දකිමේ චිත්ත ප්‍රවෘත්ති දිගට යනවනම් ඒක අපේ ලකූම ලයිඩයක් ගන්නවා. නමුත් හේතුවක් වෙනවා කරන්න බැරි මොකද සද්ද නිසා, වේදනාව නිසා, පිටිවිල නිසා මේ ප්‍රවාහය වැටෙනවා. ඒක හරියට හොඳට බකල් අරපු රෝදයක් තනි පොළොවක තල්ලු කෙරුවොත් ටික දුරක් ගිහලා බකල් පැත්තට ඇදගෙන යනවා. ඊට පස්සේ මේ බකල් ඇරලිවල ආය තල්ලු කෙරුවොත් වෙන බකලකින් බැටෙනවා. කවදා හරි බකල් නැති වුණොත් හරියට තනි පොළොව ගිහලා බලේ වුණාම කෙලින් හිට ගන්න ඕනේ කියලායි සරුවචනන්සේ කියන්නේ. ඒක තමයි රතකාර සූත්‍රයේදී උන්වහන්සේ දෙන නිදර්ශනයේ සරුවචනන්සේ මේ රතකාරයන් වහන්සේ නමක් වෙලා ඉන්න කාලේ රජුරෝ කතා කරලා කියනවා මේ මේ වගේ මට යුද්ධයක් තියෙනවා මාස 6කින් මේ රෝද දෙක හදලා දෙන්න කියලා. ඒ භාණ්ඩගාරේ තියෙන දෑව අරගෙන යන්න කියලා. මෙයා රෝද දෙකටම දෑව අරගෙන යනවා. අරන් ගිහිල්ලා තව දවස් 7කින් යුද්ධේ මාස 5කුත් දින 21ක් ගත කරලා මිනිහා තාම report කරලා නැහැ. රෝද දෙක බැලන්ස් කරලා. කැඳවන රාජසභාව. රජුරෝ ටිකක් උදහස් වෙලා ඊට පස්සේ කියන දෙවනස එකයි හදාගන්න පුළුවන් උනේ අනිත් එක හදාගන්න බැරි නෑ. ඊට පස්සේ උඹට මං කල් දුන්නා. මාස 6කින් කියලා. ඒක නිසා රාජාන ක්‍රියාත්මක කරපක් කියලා. ඒ ජහාම ගෙදර ගිහලා ඉතුරු දවස් හතෙන් ඉතුරු එකක් හදාන්නේ නෑ. ආයෙත් පස්සේ කියනවා මම සම්පූර්ණ බොරුවනේ කියලා. බලපන් පළවෙනි එකට මාස 6කුත් මම දින අවුරුදු 5 මාස 3ක් සමාන 3ක් ගත්තා. උඹ දෙවෙනි එක දවස් හතෙන් හැදුවා. බලපන් දෙකේ වෙනසක් නෑ. ඉතින් උඹ පළවෙනි එකට ගිහුවේ තනිකරම රජාණන් ක්‍රියාත්මක නිසා මේක උත්තර සපුවේ නැත්තම් දඬුවම් කරනවා. ඊට පස්සේ කියන පොඩ්ඩක් ආය සභාව ඉදාරලා ඉඩ දෙන්නේ කියලා. ඒක ළඟ පළවෙනි රෝදේ තල්ලු කරනවා. තල්ලු කරමන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හිට ගන්න. දෙවෙනි රෝදේ තල්ලු කරනවා බකල් ගහලා ගිහිල්ලා වැඩ. ඊට පස්සේ කියනවා ඔබතුමාට පුළුවන් ද කියලා අහනවා මම මේ ටෙක්නික් එක අර මේ රෝද් දෙකේ වෙනසක් දකින්න. මොනම විදියකට වෙනසක් නැහැ. මට දෙවෙනි රෝදේ බකල් අරින්නයි මාත හයක් යනවා. පළවෙනි එක හදන්න ඉච්චර කාලයක් යන්නේ බකල්ලා ඉන්න කාලය යනවා දැම්මොත් මේ දෙක දැම්මොත් දැන් රොත රතේකට දැම්මොත් මේ රතේ <clears throat> දෙවෙනි එක හැම වෙලාවෙම ඇලයින්මන්ට් එක අප්සෙට් ආයි. එකලස අප්සෙට් ආයි. ඒ නිසා මේ රෝද සමබර කරනවා කියන එක ඔබ වහන්සේ දන්න සබ්ජෙක්ට් එකක් නෙවෙයි. ඕන කෙනෙකුට බලලා පෙන්වන්න බෑ. ඒක අල්ලන්නේ කොහොමද රෝදේ තල්ලු කරන්නේ. මම මේ නිදර්ශනයක් කියන්නේ. ඒ වගේ භාවනා රෝදේ දිගට යනවා නම් ඒ කියන්නේ බකල්නේ ආස්වාද ගන්නවා ප්‍රසවාස ගන්නවා ආස්වාද ගන්නවා ප්‍රසවාස ගන්නවා. පිම්බිම ගන්නවා හැකිලිම ගන්නවා පිම්බිම ගන්නවා හැකින එච්චරයි. ඒක ඉතින් ලොකුම එකලසක්. ඒ අතරමැද වේදනා, ශබ්ද හිවිලි ආවනම් බකල් තමයි. මෙතනදී මම මතක් කරනවා ගම් කිසි කෙනෙක් භාවනා කරන යනකොට අපි කියමු ආනාපානෙ ගත්තා කියලා නිදර්ශනයක් විදිහට කරගෙන යනකොට නිතරම කියනවනේ මට කොණ්ඩේ අමාරු තියෙනවා කියලා. ඒ වේදනා මම ඉල්ලීමක් කරනවා වැටෙන වැටෙන වෙලාව ආනාපානෙ හිත කැඩෙන වෙලාවේ හැම වෙලාවෙදිම වේදනාවට කැඩෙන්නේ නැත්නම් සද්ද වලටත් කැඩෙන වෙලාවක් තියෙනවද? හිතවිලි වලටත් කැඩෙන වෙලාවක් තියෙනවද? කියලා වැඩියෙන් හිත කැඩෙන්නේ. සද්ද වලටද, වේදනාව වලටද, හිතවිලි වලටද කියන එක විශාල සොයා ගැනීම. විශාල චරිත ලක්ෂණය. අන්න ඒක කමඨහං සුද්ධ කරන අමතක කරන්න එපා. මගේ හිත කැඩෙනවා. කැඩනකොට 80ක් 50 60ක් කැඩෙන්නේ මේකටයි කියලා ඒ කාරණාව දැනගන්න මේ කාරණාවත් එක තරහ වෙලා බෑ. වේදනාව කරනකොට වේදනාව තරහ වෙලා බෑ දැනගන්න. අපිට දැනගන්න වේදනාවමද ඉන්නේ කියලා. ආයත්තෙන් නලබන්න ආයත් කරන්නේ වේදනාවට. ආයත්තෙන් බලන්න ආයත් වෙන. ඒකට වේදනාව පිළිබඳ ද්වේෂයෙන් නෙවෙයි බලන්නේ වේදනාව කියන එක අරමුණක් වෙනවා. හිතවිලි එනවනම් ඒක තමයි. හිතවිලි වලට කැලෙන්නේ කියලා. සද්ද වලට කැලෙනවනම් ඉතින් මේ එක එක චරිත. එකකවත් දෝෂ නැහැ. නමුත් අරමුණක් දුන්නේ නැත්නම් අපි ඕක දැනගන්නේ අරමුණක් දැම්මොත් තමයි අපි දන්නේ මගේ හිත මගේ හිතවිලි බහුල කියලා. මම වේදනා බහුල කෙනෙක් මම ශබ්ද බහුල කෙනෙක් කියලා. ඉතින් ඒක වාර්තා කරන්නේ නැත්නම් ගුරුවරයාට අහු වෙන්නේ නැහැ. අහු වුණොත් ගුරුවරයා දන්නා මේකට කරන්න ඕනේ කියලා. වේදනා බහුල නම් මෙහෙම කරන්න. ශබ්ද බහුල නම් මෙහෙම කරන්න. හිතිලි බහුල නම් මෙහෙම කරන්න කියලා පොඩි පොඩි ටැක්ටික්ස් ටිකක් තියෙනවා. ඒක වලට අඩු කරගෙන අඩු කරන මේ උත්තරේ හරිනම් වැඩි වෙලාවක් ආනාපානෙ ඉන්න පුළුවන්. වැඩි වෙලාවක් ඉඳින් ඉඳින් සමාධිය වැඩි වෙනවා. බිම්බි මහකින් වැඩි වෙනවා. ආන්නේ විදිහට මේ දකින්න දේවල් තමයි චරිත දුක්ෂකමක් හෝ පෙරකල අකුසලයක් හෝ කර්මයක් කියලා හිතන්න යන්න එපා. මේ හැම දෙයක්ම භාවනා ජීවිතේ පණිවිඩයක්. ඒකට සාදරව එන්න අරින්න. මට තියෙන්නේ කොන්දේ අමාරු, මට තියෙන්නේ කකුලේ අමාරු, මට තියෙන්නේ ශබ්ද අහන්න බෑ, මට තියෙන්නේ හිතවිලි වැඩි. මේක නිකන් මේ මේ දඩයක් වරදණ්ඩයක් කරගන්න යන්න එපා. මේක හොඳට කියවලා බලන්න හැම වැටෙන වතාවෙම කොහෙන්ද වැටෙන්නේ. මේ ටික විතරයි මම බලාපොරොත්තු වෙන්නේ පරියංග භාවනා ගැන කතා කරන්නේ. ඉතුරු අපි ධර්ම දේශනාවලට ගන්නවා ධර්ම සාකච්ඡාවලට ගන්නවා. එතකොට මේ පිළිබඳව කාට හරි කියනවාද ඇටහිච්ච නැති හෝ සුද්ධ නැති හෝ මාත් එක්ක විරුද්ධ වෙන කාරණාව? නැත්නම් තව ඉස්සරහට යන්න ඕන. මොකද විතරම මාත කියන්නේ. තේරෙනවද? හරි. හොඳට දැන් ඉස්ම බැටි ගැන කිව්වොත් නෑ ඉස්ම නොදෙන්න උත්සාහ කරනවා. ඒක බොහොම සෞඛ්‍ය සම්පන්න දෙයක්. ඒක තමයි රෝධි කෙලින් හිටින වෙලාව. ඒකට සිතිවිලි සිතිවිලි එන එකම තින්නේ ඒ ඊට පස්සේ අභියෝගයක් එනවා අපිට. ආනාපානි කියලා මූලික කර්මාන්තයක් දීලා තියෙනවා. ඒ කර්මාන්තයත් ක්‍රමී ක්‍රමී ක්‍රමී සංසිඳලා තියෙනවා. ඒ සංසිඳනට පස්සේ වෙනදායින හිතවිලිත් එනවා. සද්දත් එනවා. වේදනත් එනවා. ඊට පස්සේ තියෙන්නේ ආනපනේ සංසිඳිලානේ. ආනපනේ නැතුව නෙමෙයි නෑ කියන්න බෑ. සංසිඳිලා. නමුත් අර සතිය ඊට වැඩිය ප්‍රකටයි. ඒකට ප්‍රබල වෙන්න අවස්ථාවක් තියෙනවා. එන්න වෙන්න පුළුවන්. අන්නේ කරදර මැද මේ සිවුම් ආනාපාන නැත්නම් ආනාපානෙ ගෙවිලා ඉතුරුච්ච ලාංඡනය තියෙනවනේ. ආඩේ. ලේසි. අන්න එතන මෙහෙට පවත්වන්න පුළුවන් ද කියන එක තමයි ඊගා අභ්‍යාසය. ඒකට අටුවාචාර්ය ප්‍රශ්න කරුණු නිසා මම මේ ගෙනියන්නේ. අටුවාචාර්ය වහන්සේලා දෙන්නේ එතෙන්ද මේක භාවනාවේ හොඳ තැනක් බව හිතලා බද්දලා දීලා ඌලන් වදින්නත් තැනක පස්සට පහන් දැල්ලා වගේ හිත වැටෙන්න දෙන්න එපයි කියන. වැටෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අරමුණ නැතිකම නිසා නිින්දට යන්න පුළුවන්. දෙක මට භාවනා කරලා සතිය නැද්ද කියලා ඇවිස්සෙන්න පුළුවන්. නිින්ද කියන එක අපි තීන මිද්ද කියන නීවරණයට දානවා. ඇවිස්සෙන එක උද්දච්ච කුච්ච කියන නීවරණයට දානවා. ওই දෙකේ එන්න පුළුවන්. හැබැයි මේ දෙකට එන්නේ නැතුව මේක හරි වැඩක් මට මේ ගත්ත එකලස හිමීට දී යටින් ගින්දර ගෙනියන්න වගේ මෙහෙමම දිගට පවත්වන්න පුළුවන්ද කියන එක තමයි මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ. අන්ත දෙක දැනගෙන මැදින් යන්න කියන. ඒ කියන්නේ ඉස්සර වගේ නෙවෙයි දැන් බොහොම සියුම්. සියුම් ගමනක් යනවා. හිතවිලි ආවට යන්න පුළුවන් කියලා විතරයි මට කියන්නේ. උදාපස්සට උස්මට යන්නේ කියලා එහෙම නැත්නම් ඒ උස්ම බැලුවට පේන්නේ නැහැ. පේන්නේ නැති උනාට හිතවිලි ආදෙන් මට මේ කතා කරන්නේ. මට තියෙන්නේ අර කිබ්බ තැනම හිත තියාගෙන ඉන්න එකයි. හිතට තිබ්බ තැන පේන්නේ නැහැ. ආස්වාද ප්‍රසවාස මායාවක් නැහැ. ඒතර අරමුණ නැතිකම තමයි. අරමුණ නැහැ කියලා හිතට කියන්න එපා අරමුණ තියෙනවා පේන්නේ නැහැ කියලා කියන්න. තව හිමීර සංයුතන බැලුවොත් තියෙනවා. ඔයාලට සංසාරේ ඔයාලට අරමුණ හොයන්න හදනවා. නෑ ඒක ඒ ආධුනික හිත අනිවාර්යයෙන්ම කෝල වෙනවා. කෝල ආධුනික හිතට අපි පැත්තට පෙන්නගෙන ඔබ කම්මැලි වුණොත් නින්දට වැටෙයි. තටමැව්වොත් ඇවිස්සෙයි. ওই දෙක මැදින් හිමීර ත්‍රිවිලකාර කකුල් දෙක අස්සේ දාගෙන යන්නේ. අන්න වගේ හිමීර දාගෙන යනකොට ඇඟේ හැප්පෙන්නේ නැතුව. එතකොට මම නිදර්ශනයක් දෙනවා. දැන් මේ කාලේ මේ කාලේ නෙවෙයි. අව දැන් පුර පක්ෂේ නෙවෙයි දැන්. නව පක්ෂේ. අව පක්ෂේ අටවෙනි විතර පැන්නට පස්සේ ආන්දර 12ට විතර ගියොත් හඳ නගිනවා. ඒක ලෙවල්ලා 6 වෙනකොට හඳ බයි. හඳ බහිනකොට මෙහෙන් ඉර නගිනවා. ඒක නගිනකොට හඳ එළිය එන්නේ එන්නේ එන්නේ අඩු වෙන අඩු වෙන අඩු වෙනවා. ඉර එළිය වැඩි වෙන්න වැඩි වෙන්න හඳ එළිය වැඩි අඩු වෙනවා. එතකොට පාන්දර බැලුවොත් හඳ තියෙනවා. නමුත් දිස්න නැහැ. තවල් දවල් වෙලා බැලුවොත් ওই පොල්ලොන් දෙයක් වගේ තියෙනවා. අර වැහැට තියෙන දිස්න නැහැ. ඉතින් ඒ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ හඳ හොයන්න බෑ කාටවත්. නමුත් හඳ බහින හැටි ආලෝකයේ අඩු වෙන හැටි බලන්න හිටියොත් එයාට හරියට කියන්නේ මෙන්න මෙතන හඳ තියෙනවා. ඒ මොකද එයා දන්නවා හඳ එන්නේ එන්නේ ආලෝකය අඩු වෙනවා. ඒක නැති වුණා කියන්න බෑ වෙලා. හඳ තියෙනවා. ඒක බලනකොට අනික් කටිය නෑ කියලාට එයාට පේනවා හඳ. අනිත් වගේ මේක මොනිටර් කරන්න කියනවා. ඒක තුනී වීමක් තියෙන්නේ නෑ කියන්නේ නැහැ. තියෙනවා කියන හැකි සංඥාවෙන් බලන්න. එතකොට ඉන්නකොට ශබ්ද නැද හිතෙන්නේ නැද ගත්ත එල්ලෙම තව ඇතුළට යමක් වෙනවා. මේක තමයි සතිය ගැඹුරු කරනවා. සමාධිය ගැඹුරු කරනවා කියන්නේ. ඒක නිසා ඒ වෙලාවේදී යෝගාවචරය මේ ආනාපානයේ පැතිකඩ 11න් මෙතෙක්කල් නොදැක්ක පැතිකඩ වගේක් දකින්න. සූක්ෂම පැත්ත දකින්න හදන්නේ. ඔච්චර ගොරෝසු පැත්ත දැක දැක ඇවිල්ලා දැන් සූක්ෂම පැත්ත දකින්නේ වෙන අරමුණක් ගත්තොත් හෝ වැරදුනායි කියලා සැක කෙරුවොත් ඒ අවස්ථාව ගියේ. සූක්ෂම පැත්ත දකින්න ඊට පාදා ගන්න ගොරෝසු අරමුණක් තිබිය යුතුයි. නැත්නම් මේක සූක්ෂම කියන්නේ බෑ. ඒ නිසා සද්ද ගොරෝසුයි ආනාපාන සූක්ෂමයි. වේදනා ගොරෝසු ආනාපාන සූක්ෂමයි. හිතවිලි ගොරෝසු ආනාපාන සූක්ෂමයි කියේදී මම කියන්නේ වේදිකාවේ රහන ප්‍රෝග්‍රෑමක් යනවා. දැන් ආනාපාන නෙමෙයි ප්‍රධාන නළුව. දැන් වෙන කට්ටිය වේදිකාවේ රඟපන. හැබැයි ආනාපානේ ඉන්න වේදිකාවේ තැනක. අපිට කරන්න තියෙන්නේ අනික් කට්ටිය රඟපෑවට පුළුවන් තරම් ආනාපාන දිහා බලන්න. මම නිකන් පොඩි හින්දුවකින් කියන්නේ. මම කියන්නේ හදවතින් ඔබ යුද බිමේ අපි තනි කලේ නැත කිසි දිනේ කියලා ආනාපානෙ තනි කරන්න බෑ. තනි කෙරුවා කියලා කියන්නේ හිතවිල්ලකට තන දෙනවා හිත අවශ්‍ය කරනවා. සද්දයකට හිතෙනවා මෙඟිලා දිනන හිතවිල්ල තියෙනවා හද්දක් තියෙනවා වේදනාවක් තියෙනවා නමුත් බැලුවොත් ආනාපානෙ ලේසි තියෙනවා. එයා තමයි මගේ සරණ. ඒක තමයි මගේ පිහිට කියලා ආනාපානෙ යන්නේ ඉස්සෙල්ලම ගිස ගන්න මෙයා තමයි නිවන දක්වා මට යන්න තියෙන දැන් තුනි වුණාට සියුම් වුණාට මෙයා ඉන්නවා කියන හැකි සංඥාව ගන්න කියලා. ඒක මුත භාවනාවේ හරි ලස්සන සීල මාරු අවස්ථාවක්. සමහර ඒලට හසන දර සීයේ කියන්නේ මේ කිඳහ වෙනවා කියන්නේ. ඔව් ඒ වෙලාවේ පත්‍ත්‍ජ පිහිකින් බටර කපනවා වගේ. ඉතින් හොඳට තේරෙනවා. හිතන්න ගත්තොත් හිත දුවන. ආනපන පාවා දෙන. හිත විල්ලක් ඇවිල්ලා රජ වෙනවා. හැබැයි ඒ වුණාට ලොකු හානියක් කරන්නේ නැහැ ඒ වෙලාවේ. ඒක සද්දයක් ඇවිල්ලා හානි කරනවා. ඒකෙදි මේ ශබ්දාවත් වේදනාවත් හිතිලාවත් ඇත්තටම ආනාපානේ පාවා දෙන්නේ නැතුව හිටියනම් ඒක ලොකු එකලසක් ලොකු සියුම්කමක් අද භාවනා ලෝකේ උගත් පිරිසක් එක්ක කතා කරුවොත් 80ක් විතර ඔතෙන්ද ගිහිල්ලා තියෙනවා. හැබැයි ටැකල් කරන්න බැරි ගන්න. ඒක නිසා ඉතින් විවිධ එක්ක හයියෙන් හුස්ම ගන්නවා. එක්ක ඇත්ත ගන්නවා. එහෙම නැත්නම් සතිය කැඩලා කියලා හිතනවා. සමාධි කැඩලා හිතලා කියනවා. නමුත් ඒකට ඒකට කියන්න ඕනේ ඒ විදිහට අරකටන දෙන්න එපා. මෙන්න මේ එකලසෙත් ආනාපානේ වට ගන්න නැතුව දී යටින් ගිබිරගෙන යනවා වගේ කඹේ ඇවිදින්නා වගේ සද්ද වේදනා හිවිලි වෙනද තව චිත්තක්ෂණයක් බැරිද ආනාපානේ බලන්න. තව චිත්තක්ෂණයක් බැලලා බලන්න කියලා පටන් ගත්තාම අපිට තේරෙන භාවනාවේ ප්‍රගමණය කියන්නේ මේක තමයි. අනේ දියුණුව කියන්නේ මේක තමයි. ඒක ඉතින් අර ප්‍රශ්න මතින් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. අදට මට කියන්න තියෙන්නේ හැකි සංඥාව දෙන්න නෑ නොහැකි සංඥාව දෙන්න බෑ නෑ කියන්නේ කියන්නේ නැත්තම් ආනාපානිය අටුවචාරින් වහන්සේ කියනවා මෙතන අරගෙන ආනාපානිය නතර වෙන නැත්නම් හුස්ම නතර වෙන ස්ථාන පහක් බලයේ තියෙනවා එකක් තමයි මව් කුසේ ඉන්නකොට හුස්ම ගන්න. දියට ඉන්නකොට හුස්ම ගන්න. මැරුණාම හුස්ම ගන්න. චතුර්ථ ධ්‍යානදී හුස්ම ගන්න. නිරෝධ සමාපත්තියදී නෑ. එතකොට හිතෙන් අහන්න කියනවා ඔබ දැන් නිරෝධ සමාපත්තියේ. ඔබ චතුර්ථ ධ්‍යානද? අම්මගේ බඩේද? මැරිලාද? දියටද? එහෙනම් බොත්තු කරා. පණ දිනනවා. කියලා ඒකට කවුන්ට් ආගියුමන්ට් එකක් දානවා. සාලිවල කියනවා කියන සංඥාවෙන් බැලුවොත් අන්න පිටපතයි. වෙනදම උදෙනිච්ච ලේසි පේන්න බඩයි. ඒකෝට පේනවා මේක බලන්න බෑ කලබල හිතෙන්. මේක බලන්න බෑ පාවාදීපු හිතෙන්. මේක බලන්න ඕනේ යුද්ධ බිමේ අපි හදවතින් ඔබ තනිකලේ නැති කිසි දිනයක අනිකයි කියන්නේ. අපි මේ තාම කතා කරන්නේ මේ පරියන්ක භාවනාව. හරිද? මුල්මන් ඔක්කොම කවුද කතා කරන්නේ? ඇයිනවද අම්මා? ඈ? අම්මා ඕවා දන්න මොකද අපි අර හැමදාම මහාකරණ අන්තරට මේ කතන්දර ගඩොලක් පුදු කුෂන් නැතයක් පොඩක් මුදුන් ගන්න. ඔය සමහරලාට ඒ කොන්දුවට පෙරට මෙතන ජැක්කයක් ගහගුවම එනවා. ඒවා ඉතින් ඇත්තටම සුදුසු විදිහට කරගන්න ඒක හරි අමාරුයි. ඒක වර්ධගත්තොත් ටික වෙලා ගන්න කොන්ද අමාරුයි. එහෙම ඉන්නේ නැති වෙන විදිහට ඒක එක ක්‍රම තියෙනවා. මොකද මේ පොඩි ස්ලෝප් එක වගේ ඉන්නකොට මයින් එක. නැගිටලා හිටන ගතියක් තියෙනවා. මොනවා කන්නේද සමබර කෙරුවද ඒකදී ප්‍රශ්නකුත් නැහැ. ජීවිතයේ අවස්ථාවලදී ඇතිවෙන දැනීම ජීවිත අවස්ථාවේදී ඒ කියන්නේ නිදිමත අවස්ථාවේදී ඒ නිදිමත අවස්ථාවට එන්න හේතුව අභියෝගයක් නෑ දැන්. තමයි බලන්න කිව්ව වැඩක් කිව්ව පේන්නේ කවුරක්වත් නෑ ඒක මිනිහ පුදිය ගත්තා. නම් ගේට්ටුවේ මොකක් කාර්යයක් තිබ්බා. ඉතින් කවුරුවක්වත් මේ යන්නේ නැති වෙලාවේදී ඉතින් මනුස්සයට බලන් දෙයක් නැතුව මනුස්සය නිදාගන්නවා. හරිනම් ඇත්තට මාස්ටර් යන්න ඕනේ ඒ වෙලාවට තමයි මිනිහ බුද්ධ කියලා බලන්නේ. ඒ කියන්නේ නිදිමත කියලා කියන්නේ පාළුගියක් වළම්බිදිනවා. පාළුගේ වළම්බිදිනවා වගේ එනවා. නිදිමත තියෙනවා නම් අපි මේ ප්‍රශ්නේ දැන් මේ මහත්කෙකුගේ පළු තුනකට කැඩුවා එකක් තමයි නිදිමතවත් ඒක තමයි හිත අවසලා හුස්ම ගන්න අරගෙන කඩා ගන්නවත් තමයි අන්තික තමයි සීළු මාරු කරන කඹේ අනවස්ථාව. නිදිමත આવොත් පුංචි පුංචි ටෙක්නික් එකක් දැන මෙනේ කරන්නේ. ඇතුල් වෙනවා, පිට වෙනවා, ඇතුල් වෙනවා, පිට වෙනවා, ඇතුල් වෙනවා. ඉතින් මෙනේ කරන තාකල් ඉදමට එනවා. ඒකට කරන්නේ මෙනේ කරන එක. තේරෙනව නම් නිදිමතදී මෙනේ කරාදෙත් වෙනවා කියලා ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා. පිට වෙනවා, පිට වෙනවා, පිට වෙනවා, පිට වෙනවා. ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා. පිට වෙනවා, පිට වෙනවා, පිට වෙනවා කියලා ටිකක් සමාධිය කඩලා යනවා හැබැයි ඒ වෙලාවේ. සමාධිය කැඩුනට මේකට උත්තරේ. හිත පොඩ්ඩක් නැගිටිනවා. අවසන්ද එහෙනම් බැන්නම් සර්වචන්සි කියලා තියෙන විදිහට නිකන් හොඳ මේ තමන් රුචි ගාතාවක් කියන්නේ කියලා කියන හිතේ සබ්බ පාපසකරණං කුසලසෝප සම්පදා සචිත්ත පරියෝදවණං ඒතම් බුද්ධාන ශාසනය. එතකොට කරන්නේ අර පොඩ්ඩක් අලු වලට පිඹිනවා වගේ. එතකොට දුවිලි ගිහිලා අලු ගිහිලා ගිනි ගින්දම් ටිකක් පිපිලා එන්නේ. අනිත් වගේ ටැක්ටික්. එතෙන්දි මේ සමාධිය කැඩේ. බෑ බෑ එතන බෑ ඒකට යනකොට නින්දර කැමැත්තක් ඇවිල්ලා ඉවරයි අපේ. ඒක කඩන්න ඕනේ. මේ කඩන්න නම් කරන් තියෙන්නේ මෙනෙහි කරන්නේ. ළඟ ළඟ මෙනෙහි කරන්න ඕනේ. අවශ්‍ය නම් ළඟ ළඟ මෙනෙහි කරන්නේ නැත්නම් සාමාන්‍ය මෙනෙහි කිරීම තියෙනවනම් නින්ද එන්නේ නැහැ. නින්ද මෙනෙහි කිරීම තියෙද්දි නින්ද එනවනම් නින්ද එන්න චිත්තකරණ ගන්න ඉස්සලා මෙනෙහි කිරීම ඉබේම වැක්කෙන්න ඒකත් එපා වෙලා කාලා නැහැ ඔන්නේ කමක් නැහැ කියලා කොම්ප්‍රොමයිස් එකක් කරනවා. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ ඔබේ වාසියට තමයි මේ දේ කරන්නේ කියලා. එතකොට මේ කඩ අවස්ථා ගන්න කඩලා පෙන්වන්න පුළුවන්. නිසා කරන්න තියෙන එකට මෙනෙහිකටනේ අන්තරේ දාන්න. නිසා නිදිමත බහුල කෙනාට පරියන්කේදී කරන්න තියෙන එකයි. මෙනෙහි කිරීම තමයි. ඔය පරියන්කට යන්න ඉස්සෙල්ලා සක්මන් කරුවොත් අර නිදිමත නොයෙන්න තියෙන ඉඩ වැඩි. ඒ කියන්නේ බෝමින් අප් එකක් තියෙනවානේ. බැටරිය charge වෙලානේ තියෙන්නේ. හිතින්නේ නැහැ මගේ හිතින්නේ නැහැ. නිසා ටෙක්නික් දෙකයි තියෙන්නේ මේ චීන මිද්දේට පරියන්කයට ගියාට පස්සේ තියෙන ශක්තිය මුදා හැරීම කරතයි. මෙනේ කිරීම මාර්ගය. නමුත් නිතිපතා කරන යෝගාචරය ඒ චරිත ළම ළඟ තියෙනවනම් පරියන්ක පිළිදී සක්මන් කිරිල්ලේ බැටරිය charge කරලා ශක්තිය රස කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක මේ මේ බුදි වෙනවා බුදු වෙනවා කියන එක ළඟ ළඟ යන්නේ. භාවනා කරන්න යන දැන් ඔය විතර බුද්ධිමත් කරන කට්ටිය මම කොහොමද කරන්නේ? ඒකට කාටවත් දොස් කියන්න බෑ මොකද ඒ ස්වභාවය. ඒ වැටෙන්නේ නැතුව යන්න බෑ. නමුත් අඩු කරන්න උත්සාහ කරන්න කියන එකයි මෙතන කියන්නේ. දැන් පිටාට යන්න හදනවා නම් පරියන්ක සක්ම භාවනාව. කොයි දැන් කීයද වෙලා? ආයෙත් කොහොමද? එළවයි දන්නේ නැහැ. භාවනා මේක තියෙනවා නේද? එළවෙනවා නම් එළොබ්බ. කමක් නැහැ. ඉතින් හමාරින් ගත්ත දැනෙන්නේ. <laughs> සක්මන් භාවනා ගැන අපි කතා කරනොත් සක්මන් දෙන්නේ පරියන්කේ ඉනකොට හිරි වැටිල්ලක් වෙනවා. ඇඟේ මේ බොහොම නිකම් මොකද හොඳ වචන කියන මට මේ ලයින් නිකන් ඇඟේ විපා වෙන ගතියක් වෙනවා පරියන්කේ. අඹුල් වෙන ගතියක්. ඒකට විකල්පෙ තියෙන සක්මන්. සක්මන්දි කරන්නේ ඇවිදින ඇවිදින ඉරියව්වට ඇවිල්ලා කටේ ඉන්නේ අපි නිසා දන්නේ. මොන හයිට විනාඩි කීයක් තියෙනවද කියලා අපි ඉවර කරගන්නවා. සක්මනේදී කරන්නේ විකල්පයක් අරන් දෙනවා. විකල්පයක් අරන් දෙනකොට ඒ සඳහා ඇවිදිමින් කටයුතු කරන ඇස් දෙක ඇරලා තියෙනවා කනට ශබ්ද ඇහෙනවා චේතනාවක් තියෙනවා. එසවීම ඔසවන්න නිකන් ඉඳගෙන ඉන්නා වගේ නෙවෙයි ඉරියව පවතින්නේ. ඉරියව පවත්තන්න වෙනවා. ඒක නිසා සක්මන් කරන භාවනාදි කියන්නේ සක්ම මළු අදිස්ථාන කරන්න කියන මම මෙන්න මේ ටිකේ සක්මන් කරනවා කියලා අදිස්ථාන කරලා ඒක පැත්තක හිතගෙන හිතගෙන ඉන්න ඉරියව්ව මෙනේ කරන්න කියනවා ඉඳගෙන ඉන්න ඉරියව්ව කෝඩා මේ පිරමීඩයක් වගේ තියෙනවනම් චෛත්‍යයක් වගේ තියෙනවා හිතගෙන ඉන්න ඉරියව්ව ඉතිපන්වක් ගැහුවා වගේ තමයි. පොළවේ කුණ්‍යක් හිතේ වගේ හිතගෙන ගන්න. ඒක ලියවල ඒක සමබර කරගන්න. කිසිම අතේ මොනවක් කරන්න සමබර කරලා නැහැ සහැල්ලුවක් දැනෙනවා කියන්නේ. දැනෙනවනම් ඒක සහතික කරලා අර ගත්ත ඉඩමේ දෙල් කරගත්ත ඉඩමේ එහාට මෙහාට ඇවිදින්න කියන කිසිම මෙනෙහි කිරීමක් නොකර කිසිම භාවනාවක් නොකර නිකන් ඇවිදිනවා විනාඩි දෙක තුනක්. ඒක උපමාවට කියනවනම් අපි මේ අහසෙන්තරාවක් මේ උඩට ගන්නේ ඉස්සෙල්ලා මේ ආයස්මතු ආයස්මතු වන්දනාව කරනවනේ දැන් ආයතනේ පුදුමක් කියන අපි පරියන්ක බහුණා නැත කරන විසක්ෂණ ගැන අපි හිත